නැයි අවසරයි ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් වැඩමුළුවේ තුන්වෙනි දවසටත් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙල ආරම්භ කරන්නයි බලාපොරොත්තු වෙන්නේ අපි පුරුදු පරිදි ලිඛිත ප්‍රශ්න වලින් පටන් අරගනිමු ඊට ප්‍රස්ථාන ලැබෙට පරිදි සභාවෙන් එන ප්‍රශ්න වලට පස්සේ සලකා බලමු අපි තරඟයි ඉල්ලා සිටිමු ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදිහට අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්ස මම ආනාපාන සති භාවනාවට වාඩි වී ටික වේලාවකින්ම හුස්මට සිත ඒකාත්මික වෙනවා ඒ එක්කම පුදුමාකාර විදිහට මනසට සුවයක් දැනෙන්න ගන්නවා මොළයේ සෛල එකින් එක ලිහිල් වී යනවා දැනෙනවා ඒ හැම දැනීමක් අතර උවද හුස්ම කෙරෙහි සිත පිහිටනවා හුස්ම ටික ටික සියුම් වෙනවා නොදැනී යන තත්වයට එනවා එවිට අර මුලදී සඳහන් කළ මානසික සුවය පමණක් ඉතිරි වෙනවා. ඒ අවස්ථාවේදී මම සුවය විඳින්නා පමණක් වෙනවා. මෙසේ සුවයෙන් සිටින විට එම ඇතිවන සුවය පිළිබඳව මම ආශා කරනවාද යන බියමුසු සිටිවිල්ලක් සිතට වහා පැමිණෙනවා. වහා පැමිණෙනවා. මෙම ඇතිවන චංචල භාවයෙන් පසු මම ආයාසයෙන් සිත ආනාපාන සති අරමුණට ගෙන එන අතර එකම පර්යංකයේ තුලදී මේ ආකාරයෙන් කීප වතාවක් සිදුවේ. සක්මන් භාවනාව මම සක්මන් භාවනාවේදී බොහෝ විට කරන්නේ ඔසවනවා තබනවා යන පියවරවල් දෙකය. ඔසවන විට ඔසවන ඉරියව්ව මනසින් දකින අතර පේශිවල තදවීමක් දැනෙනවා. පාදයේ තබන විට පේශි ලිහිල්වීමක් සමග පොළවට පාදයේ ස්පර්ශ දැනෙනවා. එය ක්‍රමයෙන් විලුඹද පාදයේ මැද කොටසද ඇඟිලි තුඩුද වශයෙන්ි. වම් පාදයේ දකුණු පාදයට වඩා බරට පොළවට වදිනවා. භාවනා වාරයේදී සිතුවිලි ඒම බොහෝ දුරට අඩුයි. වත්මන් తত্ত্বය මෙසේ වන අතර මාගේ ඉදිරි භාවනා කටයුතු සඳහා ගුරු උපදෙස් බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා. ඒ රචනයේ මුල් කොටසට හිතියොදලා බැලුවොත් ඒකේ පේන තියෙන්නේ අපි භාවනා පිළිබඳව යහ කල්පනාවෙන් එහෙම නැත්නම් පුළු දෘෂ්ටියෙන් යොත් වෙන හැමදේම වාසනාවක් වෙන හැමදේම සුභාසින්චනයක් වෙන හැමදේම නිදහසක් වෙන හැමදේම ආසින්චනයක් බවට පත් වෙනවා. ඒ වෙනත ඕකටම තමයි කම්මැලිකම කියලා කියන්නේ. ඕකටම තමයි බය කියලා කියන්නේ. ඕකට තමයි අසරණ ගතිය කියලා කියන්නේ. ඉතින් මේක නෑ අසරණකමක් නෙවෙයි මේකේ තියෙන්නේ හුදේකලාවක්. බයක් නෙවෙයි මේකේ තියෙන්නේ සාන්තිකර තත්වයක් කියලා බැලුවොත් ඒක එහෙම තමයි. ඒ නිසා Taman ආරම්භයේ වශයෙන් භාවනාවට දක්වන අදිෂ්ඨාන ශක්තිය, පෞරුෂත්වය ආකල්පේ තමයි භාවනාවේ වැඩ කරන්නේ. ඒ නිසා ඕක තමයි මහා කම්මැලිකමක් කියලා, මහා පාළු ගතියක් කියලා, මහා අතරමං වීමක් කියලා ඕනම කෙනෙක් ලියත හැකියි. ඉතින් ඒ වෙනස කොයි වෙලාවෙ වෙයිද කියන්න බෑ. නිසා දල වශයෙන් කියන භාවනාවට යනකොට එන ඕනෑම දෙයකට ලෑස්ති වෙලා භාවනාවේදී කිසිම අකුසලයක් සිද්ධ වෙන්නේ නැහැ. නිසා සියල්ලම කුසල් කාගෙන ඉන්න එකයි තියෙන්නේ. එනිසා ආරම්භයේදී ලියලා තියෙන රචන කරලා තියෙන විදිහ බොහොම හොඳයි. ඒ ඒ පුද්ගලයාගේ හොඳක් නරකක් නෙවෙයි. බලනකොට භාවනා කියන එක හොඳ දෙයක් කොහොම හරි මම මේකට මුණ දෙන්න ඕන කිව්වොත් හොඳම තමයි. මේක නරකයි මට තාම ප්‍රතිඵල හම්බුනේ මොනවා හරි නස්කූණියක් එහෙම නැත්නම් මොනවා හරි කාන කාංකරච්චලක් එක පටන් ගත්තොත් නරකයි තමයි. ඒ නිසා භාවනායේදී ආරම්භක ශේෂයේදී හිතේ තියෙන අධිෂ්ඨාන ශක්තිය තමයි ගොඩාක් බලපාන්නේ. ඉතින් අර වැඩිහිටියෝ ගාවචර දන්න භාවනා කරත් ඇති ආයක ප්‍රතිඵල ඕනේ නැහැ ඉඳගත්තත් ඇති. නමුත් පහුවෙනකොට ලියලා තියෙනවා ඒක පිළිබඳ සැක පහළ වෙනවා. එහෙම නැත්නම් ඒකට ලෝභයක් තියෙනවද කියලා හිතෙනවා. එතකොට ආයසරයක් නොලිය ලියවිලා තියෙනවා ආයාසයෙන් ආනපනට ඇදලා දාන්න. ඉතින් මේක දෝෂයක් වශයෙන් නෙවෙයි නමුත් දෝෂයක් තමයි. ඒකට නිදර්ශනයක් වශයෙන් කියනවා මේ සිද්ධාර්ථ කුමාරයා මහබෝසත්න් වහන්සේ අවසාන භවයේ ඒ වප්මගුල් දවසේ ඒ දඹ ගහක් උඩට යන තරම් ධානා ශක්තියක් උපදලා ඊට පස්සේ අවුරුදු 29 දී ගිහිගේ අතෑරලා අවුරුදු 36 වෙනකන් ඒ ලැබපු ඒ එදා දඹ ගහයටදී ලැබපු ඒ මානසික සුඛය ප්‍රතික්ෂේප කරලා තියෙනවා මේ මේක Brahmacharya රකින්න මං වගේ නෝට ගැලපෙන්නේ නැහැ. ඒ නිසා ඒ පැත්තට හිත යන්න දීලා නැහැ. ඊට පස්සේ තමයි බුදු වෙන රාත්‍රියේ කල්පනා කරලා තියෙන අවුරුදු 6ක් බැලුවා. හරි ගියේ නෑ. ඒ මොකද සැප දෙන හැම දෙයකටම වෛර කරනවා මේ වෙලාවට. ඇඟට සනීපයක් හම්ුණත් හිතන මේකට ලෝභයක් පහළ වෙයි කියලා. ආලෝකයක් හම්ුණත් හිතන එක සමතේට බර වෙයි කියලා. මේක ධ්‍යාන පැත්තට යයි විපස්සනා නොවි ආදි වශයෙන් සමහරවල් මහ බීතිකාවක් එනවා. ඒ නිසා කේමනන්ද ස්වාමීන් වහන්සේ වජිරාරාමේ uh, way of mindfulness නැත්නම් way of nibbana කියන පොතේ ලියලා තියෙනවා. Uh, අවුරුදු 35ක් වෙච්ච තාම බුදු වෙච්ච නැති බෝසතාන් වහන්සේ කමඨාන ගත්තේ අවුරුදු 7 දවස් 7 සිද්ධාර්ථ කුමාරයා කියන. එදා ඒ ආපු සැප දෙන අත්දැකීම වැරද්දක් වෙන්නේ නැති කියලා හිතපු හිතවිල්ල නිසා එතෙන් සිට අවුරුදු 35ක් යනකම් ඒ භාවනාවේ පැත්තෙන් සුඛයකට හිත ඉඩ දීලා නැහැ දුක්කමයි ඉල්ලලා තියෙන්නේ. අතරමැද තියෙනවා ආලාර කාලා මුද්‍රකරාම පුත්‍ර වගේ මේ තමත ධානය කරන අය ළඟටත් ගිහිලා ධාන ලැබලා තියෙන නමුත් ඒ හැම වෙලාවකම බීතිකාවක් තියෙන්න ඇති කියලා හිතනවා මේ භාවනාවේදී ලැබෙන සුඛය නිර්ආමිෂ සුඛය ආමිෂ සුඛයක් වෙන්න ඇති කියලා හීනමානයකට දාගන්න. ඉතින් ඒක තමයි ඔය වංචනික ධර්ම වශයෙන් ක්‍රියාත්මක වෙන්නේ. සමහර විට අපේක්ෂා කරන නිසා නොලැබිය යනවා. සමහරට ලැබිච්ච දේ කාමුක කියලා හිතලා ආමිෂයි කියලා හිතලා වර්ධ ගන්නවා. මේ ඔක්කොම හිතේ තියෙන mati මතාන්තර ඒ මතිමතාන්තර නිසා කොච්චර භාවනා ප්‍රතිඵල ලැබුණත් එයා ඒක දකින්නේ Taman බලන දෘෂ්ටි කෝණේ හැටියට. ඉතින් ඒක හෙලි කරුවට පස්සේ කෙනෙකුට දෙවැන්නේකට මතක් කරලා දෙන්න පුළුවන් එහෙම භාවනා විදිහට හම්බ වෙනවා යම් යම් සුඛ ඒව ආමිෂ නෙවෙයි කාමුක නෙවෙයි ඒ ටික ට භීතිකාවක් ඇති කර ගැනීම සදාචාරවාදයකට වැටෙනවා අනවශ්‍ය විදිහට තමන්න තමන් දෙස් දී ගන්න විදියක් දුක් වළඳන ගතියක් තියෙනවා. ඒ නිසා ඒක පිළිබඳව හොඳට බලන්න මේ රූප බලලා සද්ද අහලා ගන්ධ රස පහස විඳලා ලබන සැපයක්ද මේක නැත්නම් හුදු භාවනාවේදී ලැබිච්ච නිර්ාමිෂ සුඛයක්ද කියන එක තේරුම් අරගන්න ඒ දෘෂ්ටි කෝණයෙන් ප්‍රශ්න තියා බලන්න. එතකොට ආය ආනපන ඇදලා දාන්න ඕන කමක් නැහැ. හම් වෙච්චාම ඒ ලැබිච්ච විවේකයේ ඉඳී. හැබැයි එහෙම ඉන්නකොට ආනපනේ මතු වෙන්න ඉඩ තියෙන. මෙතන වෙලා තියෙන්නේ දෝෂෙට ඇදලා දාගෙන තියෙනවා මේ අර ලැබෙන විවේකයේ ලැබෙන හුදකලාව ලැබෙන සාන්තිකර தත්ත්වයේ තණ්හාවක්ද කෙලස් බරිතද කියන එකට අපේ හිත නිකන් ඕනෑමට වැඩි සදාචාරවාද වෙන්න හදනවා. හැබැයි ජීටි කාලයක් කරන කරන යනකොට ඒ වගේ විල යනවා. නමුත් ඒකට අවධානය යොමු කරන්න කැමතියි. ඒක නිසා සතිය තියෙනවනම් සැප ආවත් දුක ආවත් ඒක පිළිබඳව මතිමතාන්තර පළ කරන්න යන්න එපා. ධර්මයෙන් ලැබිච්ච දෙයක් නම් ඒක මේ බුද්ධි විඳින්න බය නැතුව බුද්ධි විඳින්න පෞරුෂත්වයක් ඇතුව ඉදිරිපත් වෙන්න. ඒ වුණත් මේ ආයාසයෙන් ගත්තේ නැතත් ඔක එක පරියන්කදී හතර සැරයක් වෙනවා. මෙතන වෙලා තියෙන්නේ චේතනාපූර්වකම ආයානපණ්ඩ ඇදලා දාන ගතියක් රචනෙ ලියවිලා තිනවා ඒක කරන්න එපා. ස්වභාවයෙන් එන්න පුළුවන් ආනාපාන ඒකට කමන්නේ. ඒ නිසා එහෙම 7-8 වතාව 10-15 වතාව වෙන්න වෙන්න වෙන්න මේ භාවනා අතරම කඩාකප්පල් කරගත්තේ නැත්තම් යහපැත්තට යනවා වැඩි. අද්දකින් පැත්තට යනවා වැඩි. මෝර පැත්තට යනවා වැඩි. ඒක නිසා ඒන සැපේට ප්‍රතික්ෂේප කරන්නත් එපා අනායාසයෙන් අතරමැදි ආනාපාන ඇදලා දාන්න යන්නත් එපා. ඒවා සිද්ධ වුණොත් තමන් කරන්නේ නැතුව සිද්ධ වුණොත් ප්‍රතික්ෂේප කරන්නත් එපා. මේ විදිහට දිගට කරගෙන යන්න කියලා අපි යන් ඊගාව ප්‍රශ්නෙට. දේරුවන් සරණයි. ගෞරවනීය අතිපූජනීය ස්වාමින් වහන්ස සක්මන් භාවනාව ඔසවනවා ගෙනියනවා තබනවා යයි සතිය පිහිටුවෙමි වම් පාදයේ ඔසවන විට දකුණු පාදය වැලි මත දැවටෙන ආකාරය සතියෙන් බලා සිටියෙමි ඔසවන පාදයේ සැහැල්ලුවන ආකාරය පොළව මත තබන විට කර්කස බව සතියෙන් නිරීක්ෂණය කළෙමි ස්වාමින් වහන්ස පර්යංක භාවනාව ඊයේ දිනයේදී වාඩි වී සිටියේදී ආශ්වාස වම්නාසයේ සීතලට ගැටෙන අයුරුත් ප්‍රශ්වාසයේ උණුසුම් ලෙස පිටව යන අයුරුත් සතියෙන් නිරීක්ෂණය කළෙමි. ඊයේ රාත්‍රියේදී පර්යංක භාවනාවට වාඩි වී මම මෙතන යයි සතිය පිහිටුවෙමි. අද දින පර්යංකයේදී සතියෙන්ම ආශ්වාස ප්‍රශ්වාස දෙස බලා සිටියෙමි. නිදිමත වගේ දැනුන නිසා වීරයෙන් සතියෙන් බලා සිටියේදී හුස්ම නොදැනෙන ආකාරයත් සිතේ ඇතිවන සතුටත් නිරීක්ෂණය කළෙමි. විනාඩි 30ක් පමණ ඒ ආකාරයෙන් සතියෙන්ම බලා සිටියෙමි. මාගේ ඉදිරියට මාහට ඉදිරියට යෑමට උපදේශක් පාද නමස්කාර කොට අයදිමි. ඔබ වහන්සේට මේ ආත්මයේදීම උතුම් නිර්වාණය අවබෝධ වේවා. ඔය කිතර මුලින් තියෙන විදිහට සක්මනේ තියෙන වර එක මුරුදු ගතිය වර එක කර්කශ ගතිය දැනුණට මේ කර්කශ ගතිය කර්කශ ගතිය කියලා කියන්නේ මා සැරපරුස ගතියක් කක්කල ලක්කණම් කියලා මේ පාලි ස්ථාන කර්කශ ගතිය දැක්කට කර්කශ ගතිය තිබුණට වචනේ කර්කශ වුණාට ඒක සතියේ තියෙන බවට ලකුණක් බව දැනගෙන লীලා තිනා වගේ පේන එක හොඳයි. ඒ නිසා කයේ කර්කශ ලකුණු පේනවා. අපහසුතාව වැටහෙනවා. රිදෙනවා කැක්කුම් පිපුරුම් එනවා. නැත්නම් අර ඉස්සලා කියපු යෝගාචරයට අතික්ෂේ සැපතම්පත් වෙන ඒ කිසි දෙයක් ආවට ඒ ඔක්කොම දැනෙන්නේ සතිය තියෙන නිසා කියන කාරණාව යෝගාචරයට සිහියලව ගන්න පුළුවන් නම් ඒක අදිෂ්ඨාන ශක්තියක් එතන තියෙන සිහියලවනවා කියන කෙනෙක් නෙවෙයි. එතන තියෙනවා විශාල වෙනසක් භාවනාවේදී. එහෙම වෙන සියල්ල සිටින්නේ සතිය නිසා කියලා දැක්කනම් අනිවාර්යයෙන්ම චිත්තක්ෂණ චිත්තක්ෂණ පාස නිවනට තමයි ලඟ වෙන්නේ. සත්‍යයට තමයි ලඟ වෙන්නේ. නමුත් ඒක මේ කර්කස දේ මොකද මට පේන්නේ කියලා කර්කසයට අකමැත්තත්. එතන ඉස්සලා කිව්වා වගේ මේ සැප මොකද මට ඉන්නේ කියලා සැකට අකමැත්තත් පහල කරොත් ඉතින් විහිං භාවනා කඩා ගන්න. ඒ නිසා කර්කස භාවය ආවත්, තප සම්පත් ආවත් මේ බව වෙනදක් තියෙන්න ඇති. දන්නේ නැහැ මොකද සතියේ නැහැ නේ. දැන් තියෙන සතිය නිසා කියලා මේක බාධකයක් නෙවෙයි මේක සාධකයක් කරගන්න දන්නවනම් ඒ යෝගාවචරයට පරියංකේ කියලා විශේෂයක් නැහැ. සක්මන කියලා විශේෂයක් නැහැ. භාවනා මධ්‍යස්ථානය කියලා විශේෂයක් නැහැ. කොයි වෙලාවෙ මොන දේ ඉදිරියට ආවත් ඒ පැමිණෙන දේ පැමිණෙන සතිය තියෙන නිසා තමයි දන්නේ මේක කියලා පැමිණෙන කෙනා අනිවිද කාර්යයා සුදු ඇඳගෙන ආවත් කළු ඇඳගෙන ආවත් මූණ කැත වුණා සුදු උනත් කළුණා ප්‍රශ්න නැහැ පණිවිඩය මොකද්ද කියලා තේරෙනවා අපි දැන් වෙලා තියෙන්නේ පයින්ට කාර්යයේ මුණට කියලා ගන්න. පයින්ට කාර්යයට උණු වතුරක් කරනවා. ආපු වෙලාව හොඳ නැහැ කියනවා. ඉතින් පණිවිඩය අහගන්න හම්බ වෙන්නේ. ඒ නිසා සත්‍ය පණිවිඩය මොකද්ද? කර්කස භාවයේ ආවනා සැප පහසු ආවත් ඉච්චරයි. ඒක සතියට ආඩම්බරයක්වත් කනගාටුවක්වත් නෙමෙයි මේ සතියේ තියෙන බාට ලකුණු කියලා අරගෙන ගියොත් යෝගාවචරය අපි මෙච්ච ඉස්තර මේටි ඉස්සල්ලා අපි කොච්චරක් මේවා ගැන සම්පප්පලාව කතා කරලා තියෙනවා. කොච්චරක් මේවා ගැන මේ හිත් කරදර අරන් තියෙනවා. පෘථජ්ජනයේ වැඩිම අන්නේ වගේ අදාළ නැති දෙයක් අරගෙන ප්‍රපංච කර කර හිත කරදර ගන්න සතාට තමයි පෘථජ්ජනය කියලා කියන්නේ. ආර්යනාථ දෙන දර වෙනකොට දරගන්න මේක තමයි දුක්ඛ සත්‍ය කියන්නේ. කර්කස භව කියන එක මට අයිති දෙයක් නෙවෙයි. සතිය තියෙන නිසා දාන්න. නිසා සතිය නිසා දැනෙන ඔක්කොම සැප වෙන්න ඕනකම නැහැ. ඔක්කොම දුක වෙන්න ඕනකමකුත් නැහැ. ආන්න මේ එන විදියට බලාන ඉන්න ගතිය තියන්න මේ දෙන්නම එළියන දෙන්නම ඒක පිළිබඳව අවබෝධය එළියන ගතියක් තමයි පේන්න තියෙන්නේ. නමුත් මම මේ හුවා දක්වන්නේ අනික් අයටත් මේකෙන් යම් ආදර්ශයක් ගන්න පුළුවන් වෙයි කියලා හිතාගෙන ඒ නිසා සක්මන පිළිබඳවත් පරියන්කේ කියලා තියෙන එක පිළිබඳවත් ඔය තියෙන ආකල්පයතුව අපි සිංහලෙන් කියනවා නම් සියල්ල සිදුවන්නේ යහපත පිණිසයි කියන ආකල්පෙන් බැලුවොත් ඒ යෝගාවචරයට වර මෙවන්ත වට්ටන්න හෝ වරද්දන්න මාරයටත් බෑ. කෙලෙස් වලටවත් බෑ. සියල්ල සිදුවන්නේ යහපත පිණිසයි. මොකද අපි ශික්ෂාවක ඉන්නේ නිසා ඒ ශික්ෂාව කඩා ගන්න තු දිගට යන්න. එතකොට මේක තමන්ගේ අතවාසියට මේනවා. සිද්ධි වෙන්න පටන් ගන්නවා. වශී වෙන්න පටන් ගන්නවා. අන්න එකට අවශ්‍ය විශ්වාසය ඇති කරන්නයි මම මේ කතා කරන්නේ. ඒකමයි ප්‍රශ්නේ අහලා තියෙන්නේ. ඒ නිසා මේක හරි. මම මේකම තහවුරු කර ගන්නවා. ඒක තමයි භාවිත බහුලීගත කරනවා කියන්නේ. දිගට කරගෙන යන්න. ගෞරවනීය ස්වාමින් වහන්ස මා වසර 3කට ආසන්න කාලයක් සුබෝධාරාම විහාරස්ථානයේදී හා නිස්සරණ ආරණ්‍ය සේනාසනයේදී ඔබ වහන්සේගෙන් කමඨහන් සුද්ධ කර ගන්නා අයෙක්මි. සක්මන් භාවනාව සක්මන පාදයේ ඔසවන බව ගෙන යන බව හා තබන බව සිහියෙන් කළෙමි. ඉන්පසුව මට පාදයේ ගෙන යන බව සතියට හසු නොවි ගිය අතර ඔසවන බව හා ගෙන යන බව පමණක් දැනුනි. තවද සක්මන වේගවත්ව සිදුවන්නටද විය. පසුව පාද ඔසවන තබන බවත් සතියට හසු කර ගැනීමට නොහැකි විය. දෙපා චලනය පොළව සමග අර්ධ වක්‍රාකාරව දෙනුනි. හරියට පාපැදියක පැඩල පැඩලය මත දෙපා රඳවා ධාවනය කරනවා වැනිය. පාදවල චලනය වක්‍රාකාරව නොව පොළව සමග අර්ධ වක්‍රාකාර ලෙසටය සිදු වූයේ. මෙසේ සක්මන තුල සිටිනා විට මා ඉදිරියට පිටුපසට හා දෙපසට විසිවෙන බවක්ද දැනුනි. හරියට සුලන් රැල්ලකට හසු වී ඇති ආකාරයක්ද දැනේ. පසුව පර්යංකයට මේ යමි. මේ අයුරින් ගිය පසු ගිය කාලයේ මේ අයුරින් පසුගිය කාලයේ තුල මාලද අත්දැකීම් විය. මා පැයක් පමණ හැම අවස්ථාවකම සක්මන් භාවනාව කරමි. මේ වන විට සක්මන තුලදී පාද පොළව සමග ගැටෙන බව පමණක් ඉස්මතු වී දැනේ. පාද පතුල මුළුමනින්ම පොළව මත ගැටෙන ආකාරය මම මෙසේ මට මෙසේ දැනේ. පාදයේ පතුල්වල පළමුව විලුඹත් ඉන්පසු දෙපස හා ඇඟිලි තුඩුත් පසුව පතුලේ මැද මැදත් පොළව හා ගැටි. වරහන් ඇතුලේ ලනුපැදුරේදී සක්මන තුල මේ ගැටීම දැඩිව දැනෙන අතර වැලිමලුවේදී ඊට අඩු දැනීමක් දැනුනි. මා සක්මන ලනුපැදුරේ හෝ වැලිමලුව මතදී සිදුවන විට හිස මුදුනට කම්පන ස්වභාවයක් දැනේ. එම කම්පන ස්වභාවය හිසට සුවදායි වන අතර සක්මන ප්‍රියකරවන බවක් ඉස්මතු කරයි. මේ අවස්ථාවේ හිසටත් ශරීරයටත් ලැබෙන සංවේදී සංවේදනාව වචනයෙන් පැහැදිලි කළ නොහැකිය. සක්මන තුල රැඳීම ප්‍රිය කරයි. මේ අවස්ථාව වන විට සක්මන් භාවනාව ආරම්භ කර විනාඩි 25කට වැඩි තරම් වේ. හිස තුල මතු කම්පන ස්වභාවය හිස තුලින් සැහැල්ලු බවක් ඇති කර පසුව දෙපා දක්වාම මුළු සිරුරම සැහැල්ලු බවක් ඇති කරයි. මේ අවස්ථාව වන විට සක්මන විනාඩි 50ත් 60ත් අතර කාලයක් ගත කර ඇත. සැහැල්ලු බවට පත් වූ ශරීරය සුලන් රැල්ලකින් ගෙන යන වාසේ පර්යංකයේ කරා ඇදී පර්යංක භාවනාව මා සෑම විටම සක්මන් භාවනාව ආරම්භ කිරීමට පෙර පර්යංකය සූදානම් කර තබමි. එසේ නොකර සක්මන් කර පසුව පර්යංකය සූදානම් කරගෙන පර්යංක භාවනාවේ යෙදුනහොත් මාගේ පර්යංක භාවනාව සාර්ථක නොවන බව අත්දැකීමෙන් දනිමි. පර්යංකයේදී මගේ මූල කර්මස්ථානයේ ආනාපාන සතියයි. පර්යංකයට වාඩි වී මා සිටිනා ඉරියව්ව දෙස සතියෙන් දෙනෙත් පියා බලමි. එවිට මට මාව දක්නට ලැබෙනුයේ කණ්ණාඩියක් ඉදිරිපිට සිට මා දෙස පෙනෙන ලෙසටය. එසේ දෙනෙත් රඳවා සිටින විට નિરાයාසයෙන් විනාඩි 5ත් 7ක් පමණ નિરાයාසයෙන් ආශ්වාස ප්‍රාශ්වාසයට සිත යොමු වේ. පෙරදී පර්යංකයේ තුලදී විනාඩි 10ක් 15ක් පමණ හුස්ම දෙස සතිය යොමා සිටියත් දැන් එසේ නොවේ. විනාඩි 5ත් 8ත් අතරවන කාලයක් තුලදී ආශ්වාස ප්‍රශ්වාස හුලං රැල්ල මට සතිය යොමා සිටින විට මට දීර්ඝ සුසුමක් පිටවනසේ ප්‍රශ්වාසයක් පිටවන බව දැනි. නිද්‍රා බර ගතියක් දැනි. එය නිදිමතක්ද නොවේ. ආශ්වාස ප්‍රශ්වාස නොදැනී අවධානයද ඉන් ගිලිහි යයි. විනාඩි 30කට 40කට පමණ මෙසේ පර්යංකයේ මත රැඳිමි. නින්දකට නොඇටි නිදි බරව වරහන් ඇතුලේ මම සාමාන්‍ය අවස්ථාවේ සිටින විට දැනෙන නිදිමත නම් නොවේ. සිට එකවරම දීර්ඝ ආශ්වාසයක් සහිතව මූලික කමඨහනට සිත යොමු වේ. සාමාන්‍ය තත්වයකට පත්වෙමි. පර්යංකයේදී සකස් කර තිබූ දෑද්ද මේවන අවස්ථාවේදී වන්දනා කරන්නාසේ එසවි තිබී නැවත පහතට වැටේ. මා පර්යංකයේ තුල හරියටම පැයකට ආසන්න හෝ විනාඩි 70ක පමණ කාලයක් යෙදෙමි. සක්මන් භාවනාවේ සාර්ථකත්වය පර්යංකයේ කෙරෙහි හොඳින් බලපාන බව මා වටහා ගතිමි. නමුත් සාමාන්‍ය අවස්ථාවල මෙන් නොව සීතල වතුරෙන් පමණක් ස්නානය කළ පසු සක්මනින් තොරව සාර්ථකව පර්යංක භාවනාව මට කළ හැකි දෙයක් බව කීප වතාවක්ම නිරීක්ෂණය කර අත්දැකීම් ලදිමි. භාවනාවේ දියුණුවට උපදෙස් ලබා දෙන මෙන් දෙපා නමැද අයදිමි. ඔබ වහන්සේට වහවහ චතුරාර්ය සත්‍ය අවබෝධ වී අමා මහ නිවන සාක්ෂාත් වේවායි ප්‍රාර්ථනා කරමි. ඔය ලියමන හොඳයි. අහගෙන ඉන්න කෙනා හොඳට පිළිසිදුව කාරණා ඉදිරිපත් වෙලා තිනවා ගලණයක් තියෙනවා. ඒ ඒක තමයි ඔය ඉතින් අර භාවනා හරියනකොට ව්‍යාකරණෙත් හරියනවා, භාතාවත් හරියනවා, ඉදිරිපත් කිරීමත් හරියනවා. ඉතින් ඒ වගේ වෙච්ච වෙලාවක දැනගන්න ඕනේ වටපිට හැල හැපිලි කරගන්න නැතුව මේ කලදුටු කල වලීගම් කිව්වා වගේ නිත්‍යපතා භාවනා කරලා මේකට නිසිනින්දේ භාවනකට වැඩෙන්න ආරින්න. ඒ වැඩනකොට වැඩනකොට ඔගේ පුදුමාකාර තල තුනකමකට එන්න පටන් ගන්නවා. අර කිව්වා වගේ මේ තීතර වතුරින් අත් දෙක හොදා ගන්න එක නැත්නම් කලින් පරියන්කේදී ඉස්සලා ආසනේ සකස් කරලා තියලා ගිහිල්ලා පරියන්කේ කරලා ඉනේව ඔක්කොම ලියුමක ලියන තරම් වැදගත් දේවල් නෙවෙයි. නමුත් ඒවෙන් තමයි අවධානය තීන්දුව දෙන්නේ. ඒක තමන්ට පරිශන කළා දැනගන්න බැරි නම් ඉතින් කවදාකවත් ඒක නා මේ ක්‍රමසහවිදි ගැන හැඟීමක් ලබන්නේ නැහැ. ඒ නිසා අපි මේ කමඨාන උපදේශය වලට දෙනකොට සුළු නිදර්ශනයක් විතරයි දෙන්නේ. Taman දැනගන්න ඕනේ ඒක සක්කච්ඡකාරීව සකස් කරලා ආදර ගෞරවයේ දෙමිහිර කරන්නේ කොහොමද කියලා. ඉතින් ඒ නිසා ඒවක් කරන්න ඉගෙන ගන්නත් ඕනේ. ඊට පස්සේ ඒකෙන් ලැබෙන ආනිසංස දැන ගන්නත් ඕනේ. ඒක හරියට ඉදිරිපත් කරන්නත් ඕනේ. එතකොට ඒක මේ හැකි සංඥාවට යන රචනයක් වෙනවා. අහගෙන ඉන්න කෙනාට හොඳයි. ඉතින් මේ වයින් කෙනෙකුට කියන්න දෙන්නේ මේ ඇති වෙච්ච ගැම්ම කඩා ගන්න එපා. ලෙඩ කරගන්න එපා හිත ලෙඩ කරගන්න එපා ආහාර වර්ධ ගන්න එපා නිින්ද වර්ධ ගන්න එපා නෑම වර්ධ ගන්න එපා මේ විදිහට කරලා පරියන්කේ විනාඩි 70ක් විතර යනකොට අර වගේ ප්‍රകൃති වෙනවනම් ආයෙසරයක් ඒ පරියන්කේම ඉඳලා අලුතෙන් වාඩි වෙච්ච කෙනෙක් වගේ නවකෙක් වගේ ආයෙසරයක් අර මුලින් තිබුණු සමාධිය ගන්න පුළුවන්ද කියලා බලන්න. එතකොට ඒ වගේ වර එක අවිශ්වන වටියක් සාමාන්‍ය මට්ටමක් ආය සමාධිගත මට්ටමක් ආය සාමාන්‍ය මට්ටමක් ආය සමාධිගත මට්ටමක් කියලා ඒක චක්‍ර වගේක් කරකිනවා. අනේ චක්‍ර කැරකෙන්න කැරකෙන්න තමයි එකම පරියන්කේදී 2 3 4 5 වශයෙන් යනකොට තමයි සියල්ල මේ ලෝකේ සිදුවෙන්නේ චක්‍ර වශයෙන් බව. කිසිම දෙයක් එක සැරයක් වෙලා නතර වෙන්නේත් නෑ වාගේ. ඒක නිසා එක සැරයක් බැලුවට පස්සේ 2 3 4 බලනකොට ඒක gedera යනවා වගේ ඇඟිමක් එනවා. ඒ නිසා තව ටිකක් පරියන්කේ ඉඳලා මේ වගේ හොඳයි කියලා හිතන ඉවයිදී ආයෙසරයක් මේ ඇවිසිච්ච හිත අර මුලින්ම වාරේ වගේ නැවත තැම්පත් වෙනකන් ඉන්න තරම් අදිෂ්ඨානකින් යන්න. එතකොට තව නිර්යසන්නක් නෙලා ගත්තා වගේ. නෙලපු ගෝයමේ නෙලපු උක්වගාවේ දෙවෙනි වතාවට ආපු උග්ගස් වලින් ආයසන්නක් නෙලා ගත්තොගේ නිර්යසන්නෙ නෙලන්න පුළුවන් වෙන්නේ. ඒ අවිසිච්ච හිත ආයෙත් ඒ පරියන්කේදීම එහෙමම tempat වෙනකම්ම ටිකක් ඉන්න බලන්න. එතකොට ඒක ලොකු අතිරේක ලාභයක් වෙනවා. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස මා මූල කර්මස්ථානයේ වශයෙන් සතිය පවත්වන්නේ පිම්බීම හැකිලීමටයි මා මේවන විට විදර්ශනා උපක්ලේශයන් තුනක් අත්විඳි ආකාරයන් පළවෙනි එක ඊට පසු ඊට පසු ශරීරයක් නැති එහෙත් සියුම් වේදනා දැනුණත් එන ස්ථානය නොදැනෙන නිසි ලෙස සිසිලස දැනෙන සතිය සමාධිය හොඳින් තිබෙන හුදකලා ස්ථානයක විනාඩි 45ක් පමණ සිටිය හැකි බවත් දෙක ආලෝක ගුලි නැලවි නැලවි ඉදිරියට විත් නැති වී යන අයුරු ආදිය විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ පැවති ප්‍රධාන සමවන්න විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ පැවති ප්‍රශ්න සාකච්ඡා වැඩසටහන් වලදී ඔබ වහන්සේට දැනුම් දුන් අතර ඒ සඳහා ඔබ වහන්සේගෙන් ලැබුණු පිළිතුරු මත පිළිතුරු මට උපකාරයක් වූ බවද සඳහන් කරන්නෙමි. ඊයේ සිට පර්යංකවලදී පිම්බීම හැකිලිම තිබුණත් එහි මුල මැද අග අවස්ථා ප්‍රකටව නොපෙනුණත් අවසන් කොටස පැහැදිලිව දිස්වේ. මුලින් පර්යංකවලදී මෙන් ආලෝකමත් පසුබිමක් දැන් අත් නොදකිනා අතර අඳුරු පසුබිමක් අත් දකිමි. දැන් පර්යංකවලදී රූප කලාප කුඩා ගොනු විසිරෙනවා දුටුවත් පසුව චංචල කම්පන පසුබිමක් පමණයි අත්දකින්නේ. පිම්බීම හැකිලීමත් අත්දකින්නේ චංචල ගතියකිනි. කම්මැලි ගතියක්ද ඇති වී තිබේ. මේ පත්ව ඇති తත්වය පැහැදිලි කර දෙනමින් ඊතා ගෞරවයෙන් පාද නමස්කාරය පාද නමස්කාරයෙන් ඉල්ලා සිටිමි. මා මුලින්ම මා මුලින්ම වම දකුණ වශයෙන් පියවර දෙකක් පමණ මෙනෙහි කර ඊට පසු පාදවලට සතිය පිහිටුවාගෙන ඉබේ යන්නට දී බලා සිටින්නෙමි. දෙවැනි අවස්ථාවේදී පෙරමෙන් ඔසවනවා තබනවා මුලින් මෙනෙහි කර පාදවලට සතිය පිහිටුවාගෙන යන අයුරු බලා සිටින්නෙමි. තුන්වෙනි අවස්ථාවද ඔසවනවා ගෙන යනවා තබනවා පියවර දෙකක් පමණ මුලින් මෙනෙහි කර පාදවලට සතිය පිහිටුවාගෙන ගමන් කරන අයුරු බලා සිටින්නෙමි මා දිනපතා පැය එකේ සක්මන් තුනක් කරන අතර පැය එකේ හෝ පැය එකයි කාලයේ පර්යංක හතරක් කරන්නෙමි මේ පත්ව ඇති தત્ත්වය පැහැදිලි කර දෙනමින් ඊතා ගෞරවයෙන් පාද නමස්කාර පූර්වකව ඉල්ලා සිටිමි. ඔබ වහන්සේ අප වෙනුවෙන් මේ ගන්නා උත්සාහයට පින් අනුමෝදන් කරන අතර ඊතා ඉක්මනින් නිවනින්ම සැනසීම ලැබේවායි ප්‍රාර්ථනා කරමි. සාදු කියලා කියන්නත් කවුරක්වත් නැහැ. කොරණේ අනිදිමත වෙලාවක මට යන්නවත් කාලා. නෑ කෙසේ නමුත් මේක රචනය අහගෙන ඉන්නකොට පේන තියෙන්නේ අර දේවල් වල සීමාව ඉම මරියාදාව කැඩලා යන වෙලාවකට ඇවිල්ලා තියෙනවා. ඒක සාමාන්‍ය පෞද්ගලික ලක්ෂණ බල බල ඉඳලා පොදු ලක්ෂණ වලට යනකොට අතර මෙතන වේදනාවක් දැනෙනවා. නමුත් මේ වේදනාව මගේද නැද්ද ඇතුළත පිටද කියලාවත් තේරෙන්නේ නැහැ. එහෙම නැත්නම් ආනපාන සතිය බලනකොට ඒ ඔක්කොම කම්පන චංචල වේග බවටපත් වෙනවා ආශ්වාස ප්‍රශ්වාස කියලා අල්ලන්න බෑ. ඒකෙනෙක් ඔක්කොම නිකන් බොඳ වෙන්න පටන් අර ගන්නවා. ඒක හරියට මේ ගංගානන් නග කියාගෙන ආපු ගඟ මූද ඇතුළට ගියාට පස්සේ ගඟේ නම නැති වෙලා යනවා. ගඟ අනන්‍යතාවය නැති වෙන්න පටන් ගන්නවා. වතුරට මොනවත් වෙනව නෙවෙයි. ඒක අර මහ මුදුර දිය වෙනවා වගේ. අපි ළඟ තියෙනවා මමයා කියාගත්ත දැඩි ග්‍රහණය ටික ටික ටික ටික කැඩෙන පටන් ගන්නවා. ඒක රූපවලත් වෙනවා, වේදනාවලත් වෙනවා, සංඥාවලත් වෙනවා. ඉතින් ඒක වෙනකොට යෝගාවචරය ලෑස්තිලා ගියේ නැත්නම් එයාට පේන්නේ නිකන් බලු මේ මේ බැලුමක් විපිරලා ගියා වගේ, ඒ තිවිච්ච දේ බිම වැටලා කුඩු වෙලා ගියා වගේ මහා බයක් ඇති වෙනවා. නමුත් භාවනාදී මේ විසිතුරු කරලා බලන ගතිය, පතුරු ගහලා බලන ගතිය, පොදිය ලිහලා බලන ගතිය අත්‍යවශ්‍ය දෙයක්. ඉතින් ඒ නිසා ඒක සිදු වෙනකොට මේ සිදු වෙන්නේ මෙතෙක් කල මම මේ ගුලිය කියලා අල්ලගෙන මමයා කියලා හිතාගත්තට ඒක විසුතු කරලා වෙන් කරලා බලනකොට එහෙම බලන්න දෙයක් නැහැ. නමුත් මෙතෙක් කල් ලෝක දැක් ගන්න බැරි වුණේ මේ එකක් දිහා දිගට බලන්න හිතුව නැති නිසා. ඉරියව් මාරු කරපු නිසා. ඒ නිසා දුක්ඛ සත්‍ය ආબોධ වෙන්නේ. දැන් කරණ තියෙන දිගට මේකක් දිහා බලන්නේ. එතකොට ඕක පොදිය ලිහලා පෙන්වන ගතියක් පෙන්වනවා. විසිතුරු කරලා විග්‍රහ කරලා විභජ්‍ය කරලා පෙන්වන්න පටන් ගන්නවා. පෙන්නකොට එක එකක තිබුණු සීමා මරියාදාවල් ඉම බොඳ වෙන්න පටන් ගන්නවා. ඉතින් එතකොට අර කාමය කියන උනන්දු කරන ගතිය වෙනුවට නිස් මේ කාමයේ අනිත් පැත්ත කම්මැලි කරන ගතියක් එන්න පටන් ගන්නවා. අභියෝග කරන ගතියක් එන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් වක්කාර ගතියක් එන්න පටන් ගන්නවා යෝගාචරයට බලන බලන දේම නිකම් බලානිනකොට පුපුරු ගහන්න හදා ගන්නවා වගේ. කෑලි කෑලි වලට කැඩලා යනවා. කැඩලා වෙන් වෙන්නේ නිකන් පිඟානක පිඟානක් ගැහෙනා වගේ සිමෙන්ති පොලොක පැලේ හුලං ඉරි දුවනා වගේ හැමදේම බිඳිච්ච ස්වරූපයක් පේන්න පටන් ගන්නවා. ඉතින් මේක මෙතෙක්කල් වෙනකොට අපි වට පිළියම් කරන්න උත්සාහ කරා මේ භාවනාවේදී ඝන විනිභෝගයේ කියන එක කියලා දන්නේ. ඉතින් ඒ නිසා අපි මෙතෙක්කල් ඌව එනකොට නික්ක නැගිටලා යනවා. නැත් ඒක වෙනකොට දැනගන්න දේවල් වල තියෙන සීමාව නැති වුණාට පස්සේ ඒ වගේ තියෙන විචිත්තත්වේ නැතිවෙනවා. ඒක හරියට මේ වෙලාව කියන්න හොඳ නෑ නමුත් කියන්න ඕනේ. හොඳ මේසෙක ඇතලා තියෙන හොඳ සුවඳ ගඳ රස පහස තියෙන ආහාර වේලක් වළඳන්න ලැබුණොත් අපි ඒක ලොකු වාසනාවට ගණන් ගන්නවා. ඒව වින් වින් වශයෙන් තියෙන එක එක රසවල. අපි බඩ බොක්කට ගියාට පස්සේ වමන කෙරුවොත් එහෙම ඒකම මහා අජුවයි. අරගේ තියෙන අර කිසිම මේවා තෙල් කෑම මේවා මිරි පීටි මිරි කෑම මේවා පැණිදස කෑම මොකුත් නැහැ. වක්කාල දැම්මට පස්සේ ඒක වක්කාරයක් වෙනවා. අරකම තමයි ඇතුළට යන්නේ ඊට පස්සේ සෙම ටිකක් එකතු වෙලා කලවම් වෙලා එළියට දැම්මට පස්සේ ආයේ කෑම මේසිය දිහා වමන කෙරුවොත් එහෙම අනික් පිනරොත් කන්න බෑ. ආහනේ වගේ පොඩි වෙනසයි සිද්ධ වෙන්නේ මේ උගුරෙන් පල්ලෙහාට අනේක විතර පරගලා යති. උගුරෙන් පල්ලෙහාට ගිය ගමන් ගත්තොත් විනාශයි. පල්ලෙහායින් ගියොත් නම් කතා <laughs> කරන්න එපා. ඒකෝර කියන්නවත් බෑ. මේ ගියතරින්ම આવොත් ඔය. ඉතින් ඒ ටික වෙනස දකින්න අපි නැති වෙන විදිහට මේ ශරීරය හැදිලා තියෙනවා. අම් මෙතින් අතුරට ගියාට පස්සේ මොකද වෙන්නේ පේන්නේ නැහැ. ඒ වගේ තමයි අරමුණ හොඳට දිරවන්න පටන් ගත්තොත් සතියට අහුවෙලා ඒ අරමුණේ ඔය අපි කරන ආලවට්ටම් ඔය අපි කරන ඔය රූපලාවන්‍ය අපි කරන මොකක්වත්ම නැහැ බලුවමනයක් බවටපත් වෙනවා. ඒක දකින්න අපි කැමති නැහැ. ඒක නිසා මේ නානාවික විකඩම් කරගෙන ජීවත් වෙනවම සතියෙන් බලනකොට ඒ ඔක්කොම කලවම් වෙලා ඇනිලා වින් වෙලා පේන්න පටන් ගන්නවා අන්න එතන මේ පාවා දෙන්නේ නැතුව සටන දිගට භාවනා කරගෙන යන්න. ඉතින් මේක එක සැරේ නෙවෙයි වෙන්නේ. ටික ටික ටික වෙන නිසා යෝගාචර ලෑස්තිලා යන්න පුළුවන්. හැබැයි ඒකට කර්මඨාන සුද්ධ වෙනවා. බණ ඇහෙන්න ඕන. භාවනා කරන පිටසක් මැද ඉන්න ඕනේ. එතකොට අවශ්‍ය පෞරුෂත්වය ලැබෙනවා. ආන්න ඒක පටන් ගන්නකොටම ඒකට ලෑස්තිලා ගියොත් මේක මීට ඉක්මන් ගමනක් යන්න පුළුවන්. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්ස මම ආදුනික යෝගියෙක් වෙමි. වත්මනෙහි සිටි ඉරියව්වට සිත පිහිටුවා සක්මන ආරම්භ කළෙමි. එසවීම, ගෙන යාම, තැබීම යන කමටහනට සිත යෙදුවෙමි. පියවර 10ක් 15ක් පමණ එලඹ සිටි සිහිය පැවතුනි. වරහන් ඇතුලේ පියවරට අනුව එමෙන්ම අතරින් පතර සිතුවිලිද ඉපදිනි. එවන් අවස්ථාවල සිහිය නැවත කමටහනට ගනිමි. පාදයේ ඔසවන විට දැනෙන ස්වභාවය නිරීක්ෂණය කළෙමි. එහිදී পায় බිම තිබියදී දැනුණු රළු ගතියට වඩා පහසු මෘදු දැනීමක් විනි. එසේම දන හිස බත් කෙන්ද ආදී තැන්වල මස් ලිහිල් වී පාදයේ ඉදිරිපස ඇදීම් ගතියක් දැනේ. පාදය ඉදිරියට ගෙන යන අයුරු නිරීක්ෂණය කළෙමි. එහිදී සුළඟ පයේ වදිමින් ඊටාම ප්‍රනීත ස්වභාවයක් දැනි. පාදය බිම තබන විට මුලින් තියවෙන්නේ ඇඟිලිය. ඊළඟට පයේ ඉදිරි කොටසද යන්තමින් බිමට තියවේ. විලුඹද තිය උණු කල්හි පාදය තහ උරුව දැනි. එසේම හැරවෙන තැන්වලදී ස්වභාවය නිරීක්ෂණය කළෙමි. එවිට පාදයේ එසවීම, ඇදීම්, හැරවීම වෙනස් වූ ස්වභාවයකින් දැනෙන්නේ දැනේ. කෙටි දුරක් ඇදීම, ළඟම পায় තැබීම, පාදයේ ඉදිරියට නොව මදින් මද වක්ව ඇදීම එම ස්වභාවයන්ය. සිත එය නිරීක්ෂණය කෙරෙමින් පවතින අතරේ નિરાයාසයෙන් සක්මන සිදුවනු දැනිනි. එකල්හි සිතට එන අරමුණුද අඩුය. මම සෙමෙන් අවස්ථා කීපයක රූප වේදනා සංඥා සංකාර විඥාන ඇතිව නැතිව යන අයුරු දැක්කෙමි. পায় ඔසවන කල දැනීම එය ඔසවන දශමයක් පාසා වෙනස් වේ. পাය අදින විට දැනෙන දැනීම පටන් ගැම්මට වඩා කෙලවරදී වෙනස්ය. තබන කල්හි ඒ ඒ රළු සිනිඳු දැනීම් පාදයේ එක් එක් ස්ථානයන්හි වෙන වෙනම දැනේ. දැනගන්නා විටත් ඒ තත්වෙන් පාදය මිදී ඇත. මම ඒ ඒ තැන්වලදී වේදනාව විමසුවෙමි. ගලකට පාදයේ මහපට ඇඟිල්ල තද වී කැක්කුමක් එයි. එය පාදයේ ඔසවන කල නොදැනී යයි. සිතවිල්ලක් එයි. තැම්පත් ජලයට යමක් වැටුණු විට මෙන් කැළඹෙයි. හඳුනාගත් ගමන් එය මියයයි. ශරීරයේ තනින් තන කැක්කුම් එයි. මම එය නිරීක්ෂණය කළෙමි. එසේම මෙසේ සිහිපත් කළෙමි. රූපය වේගයෙන් බිඳි බිඳි අලුතින් හටගන්නෙමි. මේ කැක්කුම පවතින්නක් නොවේ. යනුවෙනි. එකල් හිම කැක්කුම ටිකෙන් ටික තුනී වෙයි. මෙසේ සක්මන සිහියෙන් කෙලවර කළෙමි. පර්යංකයේදී එම අවස්ථාව එම අවස්ථාව කය අනුව සිත පිහිටුවා මොහොතක් නිශ්චලව සිටියෙමි. ගැඹුරු නිහඬ බවකින් අනතුරුව දිග හුස්මකින් ආශ්වාසයේ දැනීම ප්‍රකට විය. ප්‍රශ්වාසයේ සියුම්ව සෙමෙන් සිදු වුනි. සුළු වේලාවක් මෙසේ ආශ්වාසය සහ ප්‍රශ්වාසයේ සිටින විට සිතුවිලි පැමිණ ඇත. මා හඳුනා ගන්න විට දිගින් දිගටම ගෙනෙන හඳුනා ගන්නා විට දිගින් දිගටම ගෙනෙන විට සිතුවිලි පැමිණ ඇත. සමාවන්න මා හඳුනා ගන්නා විට දිගින් දිගටම ගෙනෙන සිතිවිලි ස්වභාවයක් පැවතිනි. නැවත සිහිය මූල කර්මස්ථානයටගෙන ආරම්භ කෙලෙමි. අතරින් පතර එන සිතුවිලිද විවිධ දැනීම්ද ඒ ඒ තැන අල්ලා ගත්ෙමි. ටික වේලාවක් මෙසේ සිටින විට හුස්ම නොදැනිනි. මා එම නොදැනෙන බව දැනී මා එම නොදැනෙන බව දැනගනිමින් සිටියෙමි. නිදිමත ස්වභාවයක් දැනෙමින් එන විටම මම නැවත කමටහන පිරික්සීමි. එම නිහඬ ස්වභාවයෙන් මිදී ඊ타ම සියුම් සිනිඳු ආශ්වාස ප්‍රාශ්වාස ස්වභාවයක් දැනුනි. දැන් මම මේ ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවෙහිද දැන ගැනීම විමසුවෙමි. නාසය මැද හරියේදී මට ආශ්වාසය ප්‍රකටය. ප්‍රශ්වාසයේ ඊතරම් ප්‍රකට නැත. මම ආශ්වාසයේ පිරික්සීමි. එක හුස්මක පවා දැනි දැනි යෑම් ගොඩාක් සිදුවේ. ආශ්වාසයේ ආරම්භයට වඩා සිසිලක් අවසානය කිට්ටු වන විට දැනේ. ප්‍රශ්වාසයේදී පිටවන සුළං මදක් රස්ණයට පිටවේ. මෙසේ කමටහන තුල සිටින විට කයේ කැක්කුම් බැහැර වී යනවා දැනුනි. මෙකල්හි සැපයක් දැනුනි. එම සැප සහිත ස්වභාවයද ටික ටික දිය වී යනු දැනිනි. කිසිවක් පිළිබඳ දැඩිව ගැන්මක් නැති ආශ්වාසයක් හා ප්‍රශ්වාසයක් ප්‍රකට විය. ඒ දෙසටම નિરાයාසයෙන් අවධානය යොමුව තිබුණි. නැවත අනුමාන වශයෙන් පැය භාගයක්කින් පමණ ඉබේටම ශබ්ද ආදී බාහිර පරිසරයේ ස්වභාවයන්ට සිත සම්බන්ධ වෙනු දැනුනි. සිහිය පැවති බව දනිමි. මම සම්පූර්ණ පර්යංකය පැය එකක පමණ කාලය ගත කළෙමි. භාවනාව අවසන් කළෙමි. ගෞරවනීය ස්වාමින් වහන්ස සුදුසු උපදේශක් බලාපොරොත්තු වෙමි. භාවනාවේදී යම් වෙලාවක මේ බලාගෙන ඉන්න අරමුණ මේකයි කියලා Tamanට උඩට සැකෑරලා දැනගෙන මේක මේ පටන් ගන්න පැත්තෙන් බලන්න පුළුවන්, ගෙවෙන පැත්තෙන් බලන්න පුළුවන්. ඉතින් ආධුනිකය ගොඩක් කරලාට කැමති පටන් ගන්න පැත්ත බලන්න තමයි. ඒකට තමයි ਸਰවචනාන්ති යොමු කරවන්නේ. මොතෙන් බලබලා ඉන්නකොට මේ ලියුම් කාර්යය නැත්නම් මේ ලියුම් කාර්ය ලියන විදිහට ගෙවෙන පැත්ත පේන්න පටන් ගන්නවා. බලහිනකොට පේනවා මේ ආනපානේ බලන දාදී සීවිලි රාශි රාශි ගෙවෙමින් යනවා. වේදනා රාශි රාශි ගෙවිමින් යනවා. එකකට ප්‍රතිකරම මොනක්වත් කරන්න ඕනේ ඒ ගෙවෙන දේවල් දිහා බලාන ඉන්නකොට භාවනා නොකරන කෙනෙකුට නම් මොස්පේන්තුවක්, අවමංගල්‍යයක්, විනාශයක් නැතිනාස්තියක්. භාවනා කරන කෙනාට පේනවා ගෙවෙන හත් වෙන තාක් දේවල් ගෙවෙනවා. ඒවා ගෙවෙන්නේ මගේ සම්බන්ධිකුත් නැතුව කියනකොට පුදුම සතුටක් එන්න පටන් අර ගන්නවා. ඒක හරියට කෙලස් කෙවෙනවා බලන ඉන්නවා වගේ. ඔක්කොටම එහෙම හිතෙන්නේ නැහැ. උඟ දෙනකොට හිතෙන්නේ මේ අතේ තියෙන දෙයක් අතපල්ලේ වැටෙනවා වගේ තමයි. නමුත් ඒ බිඳී යන හැටි, ක්ෂය වෙන හැටි, වැය වෙන හැටි, නිරුද්ධ වෙන හැටි දැකීම ප්‍රීතියක් කරගත් එක්කනට උදේ ඉඳලා හැන්ද වෙනකන් සතුට වෙන්න පුළුවන්. මේ අරක මේක තියෙන්න ඕනේ, හට ගන්න ඕනේ, වැඩි වෙන්න ඕනේ කියන මිනිහට මහා කනගාටුවක් කරනවා සෝදාපාලුවක් දකින්නකොට. මරණයක් දකින්නකොට. ඊර බහිනවා දකින්නකොට. රැය වෙනවා දකින්නකොට. වයසට යනවා දකින්නකොට. ලෙඩ වෙනවා දකින්නකොට. මේ ගෙවෙනවා දිහා බලන මනුස්සයාට මේ ඔක්කොම හරි සතුටුයි. මම විතරනේ බුදුහාමුදුරුත් කියලා තියෙනවානේ. මේ පේන්නේ ගෙවෙන එක. ඉතින් ඒක දිහා බලනකොට ඒ යෝගාචර කිසිම වියදමක් නැහැ. මගේ වචනෙන් කියනවනේ ඒක නිතරම ජයක් ලැබෙනවා. මේකට පුදුම බයයි. අපිට ඕනලා තියෙන්නේ මේ හට ගන්නවා, එකතු කරනවා, රැස් කරනවා, පටන් ගන්නවා බල බල ඉන්න තමයි අපි මේ මේ උපන්දින සාද පවත්තන්නේ විවෘත කිරීම පවත්තන්නේ මුල්ගල් තැබීම පවත්තන්නේ ඔබ කවුරු හරි මේ ගෙවෙන දේ දිහා බලලා සතුටු වෙන්න පටන් ගත්තා නම් උදේ ඉඳලා හැන්ද වෙනකන් තියෙනවා ලක්ෂිකුත් එකක් දේවල් මේ මොකද අපිට නොකිය ගෙවෙනවා. ඉතින් ඒක බුදුජානක වචනෙන් කියන්නේ ඒව කෙලස් කියවෙනා විදිහට දකින්න. බලන බලන දේ ගෙවෙනවා. අපිට වේදනාවක් හතරක් වෙන්නේ වේදනාව අල්ලලා ගෙට ගත්තොත් විතරයි. නැත්නම් ඒව ඉන්නේ යන්නේ. ඊට පස්සේ තිබුණ තැන හොලඟක්වත් නැහැ. හරි ඉස්සලා ලියුම ලියුම එක්කනා තියෙන වැලිකට ගලක් පෑගෙනකොට වේදනාවක් දැනෙනවා. නමුත් පය ඉස්සෙනකොට ඒ වේදනාව හරියට පැන්සල ලියුප එකක් කිරේසරකින් මකලා දැම්මා වගේ අයින් වෙලා යනවා. ඉතින් ඊට පස්සේ අපි උදළු අරගෙන අර ගල් පුඩි අයින් කරන්නයි අනමන නටන්න පටන් ගත්තොත් අර වේදනාව ගෙට ගත්තා වෙනවා. මේ හැම එකම වෙන්නේ ඉවත් වෙන්නමයි. ඒක නිසා අයව ස්වයන් සිද්ධ දේවල් ඒකේ වැදගත්ම භවනා තමයි මේ Nirodha බලන එක. ක්ෂේවීම බලන එක. ඇයිම කියන්නේ අපි වෙන වෙලාවට ඒක පේනකොට නොදකින් කියලා බලන්න. නොපතන් කියලා බලන්න. දකින්න මාත නැහැ. ඒ කියන්නේ අපි පින මෝරලා නැහැ. සද්ධාව මෝරලා නැහැ. සීලෙ මෝරලා නැහැ. සතිය මෝරලා නැහැ. මේරුවට පස්සේ ගෙවෙනවා දකින්නට ලොකු සතුටක් ඇති වෙනවා. ඉබේම සංසාරයක් ගినాපු කෙලෙස් මෝහ පටල ගෙවි ගෙවි ගෙවි ගෙවි යන්න තේරෙන පටන් අර ගන්නවා. ඉතින් ඒ මේ කෙරෙන්නේ ව්‍යංගාර්ථයෙන් අනිමාර්ථයෙන් කයානුපස්සනාවයි වයානුපස්සනාවයි කියලා දන්නවනම් ඒ සුතමේ ඥාන නිසා තවත් සතුට වැඩි වෙනවා. අන්තික ඒතරට ඒක වැඩි භාවනාවට අනුග්‍රහයකුත් වෙනවා. ඉබේ සිට වෙන එක ඊට වැඩිය ඒ දැන දැන දක දක වෙනවනම් ඒක තමන්ගේ අතයට සිද්ධ වෙන දෙයක්. වශී භාවය තුල සිද්ධ වෙන එකක්. ඔහොම කරගෙන කරනාට එන්නේ එන්නේ එන්නේ වශී භාවය එහෙම නැත්නම් සිද්ධි වෙන ගතිය සිද්ධියේ නායකත්වය නැත්නම් ස්වාමිත්වයේ එන්න පටන් අර ගන්නවා. ඒ නිසා මේක මේ ගෙවීම දැකීම, ක්ෂේවීම දැකීම කියන අදහසෙන් කරන්න ඒකට බුදුරජාන් වහන්සේ වටිනා භාවනා ක්‍රම හතරක් අඳුල්ලා දීලා තියෙනවා. ඒ ඔක්කොම වැටෙන්නේ අනත්තානුපස්සනාවට, කයානුපස්සනාව, වයානුපස්සනාව, නිරෝධානුපස්සනාව, පටිනිස්සග්ගානුපස්සනාව කියලා ගෙවීම අනුව බලන්නේ. ක්ෂය වීම අනුව බලන්නේ. වැය වීම අනුව බලන්නේ. අතහැරීම අනුව බලන්නේ. ඉතින් ඒක භාවනා යම් මට්ටමකදී ඉබේම වගේ පේන්න පටන් ගන්නවා. යෝගාචරයකට අනුග්‍රහකරනද සූත්‍රමය ඥානයක් තියෙන්න ඕන දැනගෙන යන්න ඕන. අවසරයි ගරුතර ස්වාමින් වහන්සේ පළමුව කයට සිත යොමු කර මම දැන් මෙතන ලෙස මෙනෙහි කර සක්මනට පිවිසියෙමි. වම දකුණ ලෙස අරඹා එසවීම තැබීම ලෙස සක්මන සිදු කෙලිමි. රළු බව, සිනිඳු බව, සීතල උණුසුම পায়ට දැනුන අතර විනාඩි 30කින් පමණ තරමක සිතෙහි එකඟ බවකට පත් වූ පසු වරහන් ඇතුලේ මේ අතර බොහෝ වාරවල හිත පිට ගියද නැවත පතුල වෙත හිත යොමු කෙලිමි. පර්යංක භාවනාව සඳහා වාඩි වූ යෙමි. වෙනදාට වඩා බොහෝ වේලාවක් උත්සාහ කළ පසු දකුණු නාසය තුලින් සිසිල් වායු ඇතුළු වන බවත් එයින්ම පටු උණුසුම් වායු ධාරාවක් පිටවී යන බවත් නාසය ඇතුළු බිත්තියේ වැදී යාමක් නිරීක්ෂණය කළෙමි. අනතුරුව විශාල සුසුමක් සමග සියල්ල බිඳ වැටුනි. තවත් වේලාවක් උත්සාහ කර හුස්ම රැල්ලක් හඳුනා ගතිමි. එය ගමන් කළේ වම් නාස්පුඩුව තුලිනි. එයද ইහත ආකාරයටම විය. අතරතුර බාහිර ශබ්ද සිතුවිලි වලින් බාධා වුවද නැවත මූල කර්මස්ථානයට හිත යොමු කළ හැකි විය. එහෙත් එහි දැනීම ඊටාම වෙනස් වන සුළු විය. ප්‍රශ්න අංක 1 ස්වාමීනි අපි භාවනාවට භව්‍ය අභව්‍ය බව හඳුනාගන්නේ කෙසේද? ප්‍රශ්න අංක 2 මට භාවනා මම භාවනාවට ආධුනික අයකි. මෙය දියුණු වීමට මා ගත යුතු විශේෂ ක්‍රියාමාර්ග මොනවාද? ඔබ වහන්සේට මේ සසුන් කෙත තව තවත් ආලෝකමත් කිරීමට නිදුක් නිරෝගී බව සහ ශක්තිය ධෛර්යය ලැබේවා. ඉතින් භාවනාවට කැමති කෙනා භාවනාවට භව්‍යයි. මනට අකමැති කෙනා අභව්‍යයි. ඉන්යාට වෙන මොකක්වත් මම නම් දකින්නේ නැහැ. මොකද ඔක්කොටම සමාන පින් ප්‍රමාණයක් තියෙන්නේ. මිනිස්සු වශයෙන්. ඉතින් බොහොම කලාතුරකින් තමයි ඒකට මේක හොඳයි මේක සුඛයි මේක මේ කුසලයක් කියලා බහින්නේ. ඉතින් ඒකට බහුවේ පැත්ත තමයි. අනිත් එක මේ භාවනා ලෝකයට ගියාට පස්සේ විශේෂයෙන්ම සතියට ගියාට පස්සේ ආදුනිකයි කියලා අපි ඔක්කොමලා ආදුනිකයි. නමුත් ඔක්කොමලා ප්‍රවීණයි. අපි සංසාරේ ගොඩක් කල් ඇවිදපු සත්තු එක්කෙනෙකුට වැඩි එක්කෙනෙක් බාලයි මහලුයි කියන්න බෑ. ඒක නිසා භාවනාවට ගිහිලා සතියට ගිය ගමන් අර සංසාරේ ගෙනව ඔක්කොම පුරුදු එනවා අතවාසියට. පුබ්බේච කත පුඤ්ඤතා කියලා. ඉතින් ඒක අපි දැනගෙන නෙවෙයි වැඩට බහි. ඒ නිසා ආධුනිකයි කියලා කියන්නේ මේ මේ ජීවිතේ අපි ලබාගත් සංඥා ටිකක් එක්ක විතරයි. ඉතින් ඒව නිකන් වාසියට එනවනම් ගන්න අවාසියට එනවනම් නිකන් මේව ප්‍රපංච කර කර ඉන්නේ නැතුව දිගට භාවනා කරනකොට ආධුනිකත්වයේ කඩාගෙන ඒ ප්‍රවීණත්වයේ ඉන්න පටන් ගන්නවා ඒක සඳහා භාවනා දිගට කරනවා කියනට වචනයක් එක් කරන්න ඕනේ නිතිපතා කරනවා කියන්නේ. සාතච්ඡකාරී කියලා මේකට වචන තියෙනවා සතතෙන් කරන්න. හරියට අපි බත් කනවා වගේ, නානවා වගේ, නිදා ගන්නවා වගේ ඒ දවසට අදාළ කොටස දෙන්න ඕනේ. දුන්න නැත්නම් එහා සමාන හානියක් සිද්ධ වෙනවා. ඉතින් ඒකට අපි කාලකන්ණි වැඩි සමානලාට අපිට එදිනෙදා වගකීම් නිසා, පෙරපින් මතිකම නිසා. පුළුවන් නම් තක්විතර දෙකමට වැඩි වටිනවා තමන්ට විවේක වෙන්න ඕනලාදී විවේක වෙන්න පුළුවන් ගතිය ලැබෙනවා. ඉතින් සමහර එක තිබුණාට පාවිච්චි කරන්න දන්නේ ඒ අබහුවිය අය. බහුවිය කෙනා දැනගන්නවා. ඒක තමයි පෙරපින්කල බව කියලා කියන තමන්ට විවේක ඕනලාට විවේකේ තියෙනවා. මහන්තියෙන්න ඕන නම් මහන්තියෙන්න. මේ විදිහට ආධුනිකයා කරන්න තියෙන්නේ <coughs> නිති කාලසටහනක් නිති පිළිවෙලක් ඇතුව දිගට කරන යන එක තමයි දෙවෙනි ප්‍රශ්නට උත්තරේ වශයෙන් මතක් කරන්න තියෙන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ ඊයේ දිනයේ ලබා දුන් උපදෙස් අනුව සක්මන් භාවනාවේදී සහ පර්යංක භාවනාවේදී සතිය පිහිටුවා බැලුවෙමි. සක්මන් භාවනාවේදී වම දකුණ වශයෙන් ගමන් කරන විට වම් පාදයේ විලුඹ උස්සනවත් සමග දකුණු පාදයට බරක් දැනේ. වම් පාදය විලුඹ ඉස්සීමේදී එම කකුලේ ඇඟිලි බිමට තද වී পায় තබනවත් සමග සක්මන් මළුවේ වැලිවල රළු ස්වභාවය දැනේ. ඒ සමගම નિરાයාසයෙන් දකුණු පාදය ඉදිරියට බිම තැබීමේදීද මළුවේ ස්වභාවය මට දැනේ. ටික වේලාවක් වම දකුණ වශයෙන් සතියෙන් ගමන් කරන විට කකුල් දෙකේ කෙන්ඩාවල වේදනා සහිත තද ගතියක් දැනේ. සාමාන්‍යයෙන් ගමන් කරනවාට වඩා අපහසු තත්වයක් දැනේ. පර්යංක භාවනාවේදී ආශ්වාස කරන විට උදරය සහ උරහිස ඉස්සී වම් නාසාග්‍රයේ සුලං වැඩි ඇතුළට ගමන් කරන විට ඉස්සූ උඩුකය පහත්වන බවක් දැනේ. ප්‍රශ්වාසයේ උඩුකය ඉස්සී වම් නාසාග්‍රයෙන් සුලම් පිටවීමක් දැනේ. මේ අණුව නිතරම ක්‍රියාත්මක වන උස් පහත් වීමේ උපකරණයක් මෙන් දැනේ. මේ අවස්ථාවේ පපුවේ සහ පිටකොන්දේ මද වේදනාවක්ද හිසේ සුළු වේදනාවක්ද දැනේ. දෛනික ජීවිතයේ කටයුතු වලදී සමහර විට සතිය පැවැත්වීම කඩවීමක් සිදුවන බව ඔබ වහන්සේට පවසා සිටීමට කැමැත්තෙමි. මාගේ ඉදිරි භාවනා කටයුතු සඳහා උපදෙස් කාරුණිකව බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට මාගේ নমස්කාරය වේවා. සත්‍ය කැඩිච්ච බව දැනගන්නෙත් භාවනා කරුවොත් විතරයි. නැත්තම් කොච්චර සතිය කරනවා ටොංගණම් කරනවද දන්නේ නැහැ. නමුත් මේ දන්න ඒ නොදන්නකමට වැඩිය සතිය උනත් කමන්නේ කැඩුනත් කමන්නේ ඒක බව දන්නකම වටිනවා. ඒ නිසා ජීවිතේ කොයි වෙලාවකරි පටම යාමේ හෝ මධ්‍යම යාමේ නැත්තම් පස්චිම යාමේ Tamanට තේරුම් ගන්න ඕනේ මට ඕනට සතිය පවත්වන්න බෑ. මට ඕනේ විදියට ඒක ආණ්ඩුමට්ටු කරන්න බෑ කියන එක පසුබාහන්න පශ්චාත්තාපෙන් ලක්ෂණයක් නෙවෙයි හිතේ හැටි ඒක තමයි. එහෙම නෑ කියන තමයි අපි ඉන්නේ. නමුත් භාවනා කරනකොට ඒක පේනවා. ඉතින් මේ නිසා භාවනා කරන වෙලාවේ ටිකක් වෙහෙස ගතියක් නැත්නම් ආයාස කර ගතියක් දරත ගතියක් එහෙම නැත්නම් පරිලාහ ගතියක් දැනෙනවා. ඉතින් ඒක උගෝ දෙනෙක් හිතන්නේ මේ භාවනා අඩුපාඩුකට වෙන එකක් කියලා නෑ. භාවනාවේ ස්වභාවය ඒක තමයි. වෙනදට වැඩිය මේක නිකන් අද්ද අද්දයන ගතියක්, පීති ගෑවෙන ගතියක්, දරත ගතියක්, පරිලාහ ගතියක් එනවා. ඒක හරියට තුවාලයක් සුද්ධ කරලා බේත් දාන්න ගියාට පස්සේ ඉස්සලා තිබුණට වැඩිය රිදෙනවා. වනමුකේ පාදුවට පස්සේ රිදෙනවා. ඒක ඇති. ඒක මේ භාවනා විච දෝෂයක් නෙවෙයි. අතරම කියන භාවනාවේ ආපු ආනිසංශයක්. ඒ ශරීරයේ තියෙන දේවල් පේන්න පටන් ගන්නවා. හිතේ තියෙන දේවල් පේන්න පටන් ගන්නවා. අන්න එකට සූදානම් මනසක් ඇති කරන්න මේ සාකච්ඡා කරන්නේ. ඒ නිසා එimhe සූදානම් මනසකින් යන්නේ. එතකොට ඒක සතියට ආශිංසනයක් වෙන්න ඉඩ තියෙනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ පෙර දිනදී කමඨහන් සුද්ධ කිරීමේදී ලද උපදෙස් අනුව පර්යංක භාවනාවේ යෙදීමේදී පහත කරුණු අවබෝධ වූ බව සතුටින් දන්වමි. පෙර දින උපදෙස් ලැබුණේ මූල කර්මස්ථානයේ සිහිය පිහිටුවා සිටින විට බාහිර අරමුණු වෙත යොමු වී නැවත මූල කර්මස්ථානයේ වෙත යොමු වීමේදී ඒ අවස්ථාවේ ස්වභාවය පෙර පැවති ආකාරයමද නැද්ද යන්න නිරීක්ෂණය කරන ලෙසයි බොහෝ අවස්ථාවලදී බාහිර අරමුණු වෙත ගොස් නැවත මූල කර්මස්ථානයේ සිත තබා ගැනීමේදී පෙර පැවති සංහිඳියාව නැත. ස්ථාවර බවක් නොදැනි නැවත වහා සිහිය වෙනතක යොමු වෙන සුළුය. එසේ කිහිපවරක් සිදුවන විට මා සක්මන් කොට නැවත පර්යංකයට පැමිණෙමි. සක්මන් භාවනාවේදී වම දකුණ යනුවෙන් මෙනෙහි කරමි. එක දිගට පියවර 10ක් 12ක් පමණ නොකඩවා බලා සිටිය හැකිය. සිරුරේ බර වම් පාදයට වැඩියෙන් දැනි. වම් පාදයේ යටිපතුල දකුණු යටිපතුලට වඩා බරට පොළොවට තද වේ. වම් පාදයේ දන හිසේ ඊතා සියුම් වේදනාවක් සහිත බව නිරීක්ෂණය කළ හැකි විය. වරහන් ඇතුලේ සාමාන්‍ය විදිහට ඇවිදීමේදී මෙලෙස නොදැනී තව දුරටත් උපදෙස් ලබා දෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය අත්වේවා. අර මුල් කොටසේ තියෙන විදිහට හිත පිට ගිහිල්ලා නැවත පිට ගිය අරමුණේ සිට නැත්නම් අනාරක්ෂිත අරමුණේ ඉඳලා තමගේ මූල කර්මස්ථාන නැත්නම් ගෝචර අධ්‍යත් අරමුණට එන පාරේ විස්තර කියන්න පුළුවන් නම් ඒක උදේ ඉඳලා රැඳ වෙනකන් කිව්වත් අහගෙන ඉන්න පුළුවන්. ඒක තමයි අපේ ඇති නොලිය වෙනකොට සාපි උඟක් කරලා හිත පිට ගියාලා පශ්චාත්තාප වෙනවා. නමුත් හිත පිටේ යෑම නරක දෙයක් නං පශ්චාත්තාප විත්‍යක් නම් පිටගිය හිත නැවත අරමුණට එන එක අනිවාර්යයෙන්ම සතුට කාරණාවනේ. අන්න ඒක ගැන ලියන විස්තර අඩුකම නිසා අපිට පේන තියෙනවා මේ පශ්චාත්තාප විස්තර කර කර කිලිව්වට අර සතුට වෙන්න ඕන කාරණාව ලියන්නේ. ඒකට තමයි මේ රචනයේ මුල් කොටසේ අවධානය යොමු කරලා තියෙන්නේ. ඒ නිසා හැමදාම බලන්න යන අතේ හිත ගියාවයි. ඒක අපිට වළක්වන්න බෑ. ගිය තැන සිට නැවතු මූල කර්මස්ථානට එනකොට නිවස බලා අපහු වෙන ගමනේ පිළිබඳ පුළුවන් තරම් විස්තර බලන්න. ඒක පුළුවන් තරම් සමීපව බලන්න කියනවා උත්සන්න කළ බලන්න කියනවා ආසන්න කළ බලන්න කියනවා ඒක තමයි අපි මේ ජීවිතේ උපයාගත්ත දේ ආපහු එන ගමන බලන්න පටන් අරගත්තොත් තේරෙයි ඔය මොන්න දහං ගැටේ වැටෙනත් මොන්න ජංජාලිය සිදුනත් මනුස්සකම නැති වෙලා නැහැ ආපහු එනකොට කවදාවත් නැති වෙන්නේ නැහැ ඒ නිසා අපි මේ ඉසాత බඳගෙන ඇඬුවට ওই වෙනකොට ඇඬුවට ආපහු ගෙදර ඇවිල්ලා බලන්න මොනවත් වෙනසලා නැහැ. ආන්න ඒක දැනගත්තා නම් තේරියම් මේ උපේලල තියෙන මනුස්සාත්ම භාවයේ මොනම කෙලෙසකටවත් කඩන්න බෑ. ඒක දන්න කෙනා භාවනා කරන්නේ බොහෝම ජාග්‍රහී හැකියමකින්. හිත පිට යනකොට කනගාට වෙන මනුස්සයා නම් ඉතින් දික්ක සාද වෙච්ච නැත්නම් කනවැන්දුම් අම්මණ්ඩි කෙනෙක් වගේ තමයි. හැමදාම චරචුරු තමයි. අරකට හිත පිට ගියා මේකට හිත පිට ගියා කියන ඒ වෙනුවට පිට ගිය හිත ආපහු එන එක බලන්න. ඇදපු රබර් පෙට්ටියක් අත ඇරියා වගේ ඒක දිහා බල විස්තර කියනවනම් හරිම රසයි භාවනාව. ඉතින් ඒ විදිහට පැමිණිසුක් පැනිරහයි කියලා ඒ අර්ථකථනයට ගණ්ඩ ඒක භාවනාවන්නේ ඒක සම්පූර්ණ මේ භාවනා දිහා බලන දෘෂ්ටි කෝණේ ආන්න ඒක හැදෙන්නයි ඔය හදන්නේ අන්න ඒකට ඉඩ දීලා දිගට කරගෙන යන්න හිත පිට යන එකට පශ්චාත්තාප වෙන්න එපා. හිත පිට ගියේ හිත නැවත අරමුණට එන එක පුළුවන් තරම් සවිස්තරව බලලා ඒක ඒ විස්තර වලින් මේ කමඨහන් වාර්තා පුරවන්න එතකොට බොහොම ඉක්මනට Tamanට භාවනාවේ රසපැත්ත මිහිරි පැත්ත දැක් ගන්න පුළුවන්. ගෞරවනීය ස්වාමින් වහන්ස පර්යංක භාවනාව ප්‍රශ්නේ ඒ සහ B විදිහට කොටස් දෙකක් තියෙනවා ස්වාමින් වහන්ස. ඒ කොටසේ පර්යංක භාවනාව කරගෙන යාමේදී මම මෙතන හිඳිමි යන ලෙස භාවනාරම්භය ටික වේලාවක් ගිය පසු නාස්පුඩු කෙලවර සිහිය පිහිටුවා ගත හැකි අතර ආශ්වාස හා ප්‍රශ්වාස වෙන වෙනම හඳුනාගත හැකිය. එය දිගු හෝ කෙටි ලෙස හැඳිනගත හැක. බොහෝ අවස්ථාවල ආශ්වාසයට වඩා ප්‍රශ්වාසය කෙටි වේ. නමුත් උණුසුම් හෝ ශීත ලෙස නොඇතෙහි විනාඩි කිහිපයකට පසුව ආශ්වාස ප්‍රශ්වාස නොදැනී යයි. එවිට ශරීරයේ දෙස සිත යොමු කරගෙන සිටියේදී නැවත ආශ්වාස ප්‍රශ්වාසය ප්‍රකට වේ. මෙසේ පැය භාගයක් පමණ සිටිය හැකිය. පර්යංක භාවනාවේදී පිටකොන්දේ වේදනාව දකුණු පාදයේ අධික වේදනාව දැනේ. එවැනි අවස්ථාවක ඉරියව් මාරු කිරීමට තරම් සිදුවේ. ඒ කොටසේ සක්මන් භාවනාව ටික වේලාවකදී සිත එක්තැන් කරගත හැකි අතර වම සහ දකුණු පාදයන් ඉස්සීම ගමන් කරවීම තැබීම යන අවස්ථාවන්ට සිත යොමු කරගෙන වැලි මළුවේ එක් එක් දිශාවකට එක එල්ලේ පියවර මෙන්න හැකිය. තවද වම් සහ දකුණු කකුලෙහි යටිපතුලෙහි එක් එක් තැන් ස්පර්ශවන ආකාරය අඩු වැඩි ලෙස හඳුනාගත හැකිය. B කොටස පර්යංක භාවනාව මා අද්දුටු භාවනා අධ්‍යක්ීම් කෙටියෙන් පවසමි. ආනාපාන සතියේදී ආශ්වාස සහ ප්‍රශ්වාසෙහි සිත යොදා සිටින විට ඇතුල්වන වාතෙහි සිසිල් බවක් පිටවන වාතයේ උණුසුම් බවක් දැනුනි. ඒ ගැන තවදුරටත් සතිය පිහිටුවන විට පෙනහළු හදවත සහ රුධිර ඇතුළත් රුධිර සංසරණ පද්ධතියට සිතුවිලි පිවිසුනි. එම අවස්ථාවේදී විපස්සනා භාවනාවට යෙදුනි. ආශ්වාස ප්‍රශ්වාස මගින් සිරුර පුරා රුධිර සංසරණ පද්ධතිය ක්‍රියාත්මක වන ආකාරය මනවින් ප්‍රකට විය. මේ මාගේ විපස්සනා භාවනාවේ අත්දැකීමයි. B කොටසේ සක්මන් භාවනාව කීප අවස්ථාවකට පසු පාද පොළව මත ගැටෙන ආකාරෙහි වෙනසක් දැනුනි. වරහන් ඇතුලේ ගසක නගින විට අත්වලින් අතු අල්ලන්නාසේ පාදවල ඇඟිලි මගින් පොළව බදන ස්වරූපයක් පාදයට දැනුනි. තවදුරටත් නිරීක්ෂණයේදී ඇවිදීමට අපහසු බවක් ඇතිවිය. එහිදී පර්යංක භාවනාවට අනුගත වීමි. සක්මනදී ඇතිවුණු විශේෂතාවය පිළිබඳ විපස්සනා භාවනාව තුළින් සතිය පිහිටුවීමේදී නොසිතූ රුවක් සීවතිකයක් ලෙස දිස්විය. ක්‍රමයෙන් නව සීවතික පරිණාමය එය තුලින් දැක ගැනීමට හැකිවිය. මේ දින දෙක තුල මා ලැබූ අත්දැකීම් කිහිපය මෙයයි. ප්‍රශ්නය මෙතනින් ඉදිරියට භාවනාව කෙසේ පැවැත්විය යුතුදැයි ගෞරවනීය ස්වාමින් වහන්සේගෙන් උපදෙස් පතමි. ප්‍රාර්ථනාව ගෞරවනීය ස්වාමින් වහන්සේට මේ අත්භවයේදීම නිර්වාණය සාක්ෂාත් කර ගැනීමට හේතු වේවා. තෙරුවන් සරණයි. සාදු කියලා සාදු කියව ගන්න වෙනවා. මොකද ඔක්කොමලා නීතිමට පෙයි. කෙසේ නමුත් මේ වගේ දීර්ඝ විස්තර ලියන්න එපා. Tamanට දැනෙන්නේ එක පරියන්කක විස්තර ලියුවොත් මගේ ඒකට යන හිත වැඩි. ওই පරියන්ක විස්තර ගොඩාක් කියන්න ගියොත් මුලින් කියපේක පහු වෙනකොට අමතක වෙනවා. නිසා Taman භාවනා කරනකොට තොරතුරු ලියා ගන්න කමඨාන් වාර්තාව ඉදිරිපත් කරන තමන් හිතන හොඳම පරියන්කේ හොඳම සක්මන. ඒකෙන් අනික් හරි අල්ල ගන්න පුළුවන්. මට තෝරන්න බෑ කොයි එකද හොඳ කොයි එකද නරකද කියලා. ඒක කරන්න ගියොත් වෙන්නේ මේ අදාළ තියෙන අන්තර්ගතයේ හිත යොදනට වැඩිය තන්තන්දනයකට හිතේ දෙනවා. ඒ නිසා එක වැරකට එක ප්‍රශ්නයක් අපි විසඳගමු. එහෙම නැතුව ඔක්කොම වාර්තා ලියන්න යන්න එපා. ලියන්න ගියොත් ඒක ඉතිහාසයක් වෙනවා මිසක් කමඨාන් සුද්ධ කිරීමක් වෙන්නේ නැහැ. ඔය කියන විදිය සමත විදර්ශනා බෙදීලක් අවශ්‍ය කරන්නේත් නැහැ. අරමුණේ වැඩි වේලාවක් සතිය පවතිනවා දන්නවනම් අඩු ගන්න කියනවනම් ඉරියව්වේ වැඩි වේලාවක් සතිය පවතිනවා කියලා දන්නවනම් ඒකට පොහොර දාන්න. ඒකට අනුග්‍රහකරනද ඒ සතිය ඉතුටි කරලා දෙන්න. ඒක නිසා පොදුවේ දෙන්න තියෙන උපදේශේ මේ සති වඩන එක විතරක් වග බලා ගන්න. ඊටු ටික සත්‍ය විශ්ින් කරලා දෙයි. එතකොට වර්තා කිරීම සම්බන්ධයෙන් Taman හිතන එක පරියන්කයක් සහ එක සක්මනක තොරතුරු ලියලා අදාළ තොරතුරු පස්සේ කෙටියෙන් සඳහන් කිරීමෙන් කමඨාන් සුදු කිරීම කාර්යක්ෂම වෙනවා. ඒ නිසා අනුග්‍රහ කරන තව පොඩ්ඩක් සතියට. එතකොට සතිය විසිකෝයේ සමත විදර්ශනා බෙදලා ඉදිරියට කරගෙන යන එක ඉබේම කරලා දෙයි. ගෞරවනීය ස්වාමින් වහන්ස පරයන්කයේදී හිඳගෙන සිටින ඉරියව්ව දෙස බලා සිටිනා විට ආශ්වාස ප්‍රශ්වාසය වම් නාස් කුහරයේ පිටබිත්තියේ ස්පර්ශ වන බව දැනුණා. ආශ්වාසයේ හිමින් සීරුවේ ඇදෙනා බවත් ප්‍රශ්වාසයේ ඉක්මනින් පහළට ඇදෙනා බවත් දැනුණා. ආශ්වාසයේ සිසිල් බවත් ප්‍රශ්වාසයේ උණුසුම් බවත් දැනුණා. ටික වේලාවකින් හුස්ම රැල්ල ඉක්මනින් ඉක්මනින් ස්පර්ශ වනවත් සමග වේගයක් ඉහළට ඇදී ගියා. ඇදී යන වේගය දෙස බලා සිටියේදී එක් තැනක නතර වී එම වේගය සියුම් වී ගියා. ගල් ගැසුණාක් මෙන් ටික වේලාවක් සිටින විට මුහුණෙහි වම් පැත්තේ ඉදිකටු අනිනවා මෙන් දැනුණා. ඉන්පසුවත් නැවතත් නිහඬතාවය දෙසම මම බලා සිටියා. පැයක් ගත වූ හේයින් මම නැගිට්ටා. සක්මනේදී ඇවිදින බව දනිමින් ටික වේලාවක් ඇවිද්දා. වම දකුණ වශයෙන් සක්මන් කළා. පාදයේ ඉදිරි ප්‍රදේශයේ වැලිකැට තදින් වැදෙනා බවත් විලුඹ ප්‍රදේශයේ වැලිකැට එතරම් තදින් නොවදිනා බවත් දැනුණා. ඔසවනවා, ගෙන යනවා, තබනවා වශයෙන්ද සක්මන් කළා. දකුණු පාදයේ වේදනාවක් දැනුණා. දන හිස නැවෙන, දිගහැරෙන ආකාරයේද බලා සිටියා. ටික වේලාවකින් සක්මන් කරන ආකාරය බලා සිටීමට පහසු බවක් දැනුණා. තව දුරටත් සක්මන් කිරීමේදී ඊටත් වඩා පහසුවෙන් සක්මන දෙස බලා සිටීමට හැකි වුණා. ගෞරවනීය ස්වාමින් වහන්සේ ඉදිරි ගමනට අවශ්‍ය උපදෙස් ලබා දෙනමින් කාරුණිකව ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිවන් සුව ලැබේවායි තෙරුවන් සරණයි. ඒ සක්මණේදී කියලා තියෙන විදිහට දිගින් දිගට කරනකොට එකම සක්මණේමත් නෙවෙයි නතර කර කර හරි කමන්නෑ කරනකොට අනායාසයෙන් සක්මන් කරනවා කියන එක එහෙම නැත්නම් gediye පිටින්ම යනවා තමයි තියෙන හුදු දැනීම පමණයි අනේ දෙන්න ආවට පස්සේ තමයි ඔන්න සක්මන් භාවනා ආනිසංස දැනෙන්න පටන් ගන්නවා. ඒකට තමයි මේ යන්න හදන්නේ. ඒකම පරියන්කේදී සියල්ල ස්වභාවයන් සිද්ධව සිද්ධ වෙනවා. Tamanට පිටේ ඉඳලා බලා ඉන්න වගේ එන්න පුළුවන් වෙනවා. එතකොට සිද්ධියට අපි කියන්නේ අනායාසයි කියලා. එතකොට තේරෙනවා මම යන තුරට වැඩි ලස්සනට යන. භාවනා කරන්නෙක් නැති උනට භාවනා කරනවා. අන්නේ ඒක බලනකොට පේනවා. එතකොට අපිට නිතරම ජයක් ලැබෙන්නේ කවුරු පරාජය කරලා ගන්න එකක් නෙවෙයි. අන්න ඒක ඇත්තටම කලාවක්. අන්නේ කලාව දැන් එන්න හදලා තියෙන්නේ අන්න ඒක දිනු කරගන්න කියලා කියනවා. ගරු ස්වාමින් වහන්ස මම අද උදෑසන වැලිමලුවේ සක්මන් කළෙමි. උපදේශ පරිදි මම මෙතන සිටගෙන යන්නේහි සිත පිහිටුවා ටික වේලාවක් සිටිමි. වරහන් ඇතුලේ විනාඩි 1ක් 2ක් පමණ. ඉන්පසු ශරීරය දිහා සිහියෙන් බලා සිටිමි. විවිධ වේදනා දැනුනි. වරහන් ඇතුලේ පාද ස්පර්ශය හොඳින් දැනුනි. ඉන්පසු විනාඩි 5ක් 10ක් පමණ සාමාන්‍ය පරිදි කිසිදු අරමුණක් නොමැතිව ඇවිද්දෙමි. ඉන්පසු වම දකුණ වශයෙන් මෙනෙහි කරමින් ටික දුරක් වරහන් ඇතුලේ පියවර 5ක් 8ක් පමණ සක්මන් කිරීමට හැකි විය. වෙනත් සිතුවිලි ගලා ආවේය. නමුත් මට එක නමුත් මට එය අවබෝධ වූ විට නැවතත් පාද ස්පර්ශයට සිත යොමු කළෙමි. එහිදී සක්මනට බාධාාවක් නොඋනි. නමුත් වම දකුණ මෙනෙහි නොකොට පාද ස්පර්ශයට හොඳින් සිත පිහිටා තිබූ බව හැඟුනි. වම් පාදයේ ඕනෑ මන් පාදයේ ඕනෑකමින් එසවෙන බවත් තරමක බර ස්වභාවයක්ද දකුණු පාදයේ වෙහෙසකින් වෙහෙසකින් වරහන් ඇතුලේ નિરાයාසයෙන් වෙහෙසකින් තොරව එසවෙන බවත් සැහැල්ලු බවත් දැනුනි. විටින් විට පාද ස්පර්ශයේ රළුවන බවත් වේදනාකාරී බවත් දැනුනි. විශේෂයෙන්ම වම් පාදයට මෙසේ විනාඩි 20ක් 30ක් අතර පමණ කාලයක් සක්මන් කිරීමේ සක්මන් කිරීම නැතිවිය. නමුත් විටින් විට ශරීරයේ විවිධ ප්‍රදේශවල වේදනාවන්ද වරහන් ඇතුලේ විශේෂයෙන් වම් උර හිසි දැනුනි. එවිට මට හැඟී ගියේ මගේ අත් සාමාන්‍ය ඇවිදින ස්වરૂපයෙන් ඇති බවයි. වරහන් ඇතුලේ දෙපස. නමුත් මම සක්මන දිගටම කරගෙන යාමට එය බාධා. නමුත් මට සක්මන දිගටම කරගෙන යාමට එය බාධාවක් නොවුනි. මට සතුටක් දැනුනි. මුල් දින කිහිපයේම සක්මන් කිරීම හරිම කලබලකාරී ගතියක් තිබුණි. ඇත්තෙන්ම බලෙන් කරන්නාක් වගේ දැනුනි. ඉන්පසු මම පර්යංකයට යොමු විය. උපදේශ පරිදි මම මෙතන යන්න නිරීක්ෂණය කළෙමි. මගේ ශරීරය සෙමෙන්තියේ ස්පර්ශවන ස්වභාවය හොඳින් දැනුනි. ඉන්පසු ශරීරයේ ඉන්පසු ශරීරය නිරීක්ෂණය කළෙමි. විවිධ වේදනාවන් දැනුනි. ශරීරය සමබර කර නැවතත් ශරීරයේ දෙස සිත විනාඩි 5ක් පමණ යොමු කළෙමි. ටික වේලාවකින් මා තද නින්දට වැටී ඇති බව වැටහුණි. නැවතත් සිත ශරීරයට යොමු කළෙමි. නැවතත් පෙර පරිදිම තද නින්දට වැටුණු බව වැටහුණි. වරහන් ඇතුලේ නින්දෙන් පසු මෙලෙස තෙවරක් සිදුවිය. ඉන්පසු නැවතත් මම සක්මන් සක්මන පමණක් සමාවන්න ඉන්පසු නැවතත් මම සක්මන පටන් ගත්ෙමි. විනාඩි 10ක් 15ක් පමණ පසු නැවතත් මට පාදයේ ස්පර්ශය සිහිය පිහිටවීමට හැකි විය. නමුත් ශරීරයේ අලසකම්ද දැනුනි. ස්වාමින් වහන්ස මුල් දිනයේ සිට අද දක්වා පර්යංක භාවනා භාවනාමය භාවනාවට යොමු වූ විට තද නින්දකට වැටෙන බව මට දැනේ. මේ සඳහා උපදේශක් බලාපොරොත්තු වෙමි. තෙරුවන් සරණයි. ඒක සමහර විටක කෙලස් බරිත වෙන්න පුළුවන්. සමහරවට අරමුණ තුනී වෙනකොටත් හිත හැංගී ගැනීම නිසා වෙන්නත් පුළුවන්. ඒ හැංගී ගත්තද කෙලස් ලිගුණාද කියලා දැනගන්න පුළුවන් වෙන්නේ අවදි වුණාට පස්සේ නැවත කර්මලීකින්තරෝ මූල කර්මස්ථානට යන්න පුළුවන් නම් කෙලස් වැඩක් නෙවෙයි. නැත්නම් අවදුනාට පස්සේ මූල කර්මන්තයෙන් බැරි කඩਿੱතු ගතිය හිතුවක්කාර ගති පේනවනම් කෙලේශයක්. මේ කීවන විදිහට නම් එහෙම ගතියක් වගේ පේන්න නෑ. ඒක නිසා බලන්න අවදි වුණාට පස්සේ නැවත අරමුණට හිත යොදනකොට මොන වගේ ප්‍රතිචාරයක්ද ලැබෙන්නේ කියලා එකෙන් Tamanට විනිශ්චය කරගන්න පුළුවන්. හොඳයි අපි පැයකට පොඩ්ඩක් වැඩි කාලයක් අරගෙන තියෙනවා. ඒ කියන්නේ බලාපොරොත්තු කාලයට වැඩි පොඩ්ඩක් වැඩි. ඒ නිසා අපිට විනාඩි 45ක වගේ කාලයක් තියෙනවා සක්මන් භාවනාව සඳහා. අපි මෙතනින් අපේ ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙල સમાપ્ત කරනවා. අපි තුනට නැවත රැස් වෙනවා සාමූහික භාවනාවට. ශිරු දිනාටම තෙරුවන් සරණයි.